ධර්මාශෝක මහාධිරාජයාගේ පුත්‍රයේ මිහිඳු මහරහතන් වහන්සේ මේ වගේ පොසොන් පෝය දවසක මේ දිවයිනේ බුදු සසුන පිහිටුවන්න ක්‍රියා කළෙත් ඒ වගේම මේ සාමකාමී සහනශීලී ප්‍රතිපත්ති උඩයි. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආදර්ශයෙන්ම ඒ ප්‍රතිපatti ලෝකයට හඳුන්වා දුන්න හැටි ත්‍රිපිටක සාහිත්‍යයේ ඒ තැන් වලින් පැහැදිලි වෙනවා. අද අපි මේ මාතෘකා කරගත්තු ගාථාව අඩංගු උපාලි සූත්‍රයත් ඒකට හොඳ සාධකයක්. බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ පාවාරික අඹවණේ වැඩ වාසය කරන කාලයක නිගණ්ඨනාථ පුත්ත ගමන්ගේ ශ්‍රාවක විශාල ශ්‍රාවක පිරිසක් එක්ක නාලන්දාවේ වාසය කළා. මේ නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධාන ශ්‍රාවකයෙක් වන දීඝ තපස්සී එක දවසක් දා බුදුරජාණන් වහන්සේ දකින්න පැමිණිලා සතුරු සාමීචි කතාව කරලා ඊළඟට පැත්තකින් ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ මේ දීග තපස්සී නිකණ්ඨයාගෙන් අහනවා. තපස්සී ඔය නිකණ්ඨනාත පුත්ත පාප කර්මයක් කිරීමට පාප කර්මයක පැවැත්මට කර්ම කීයක් තිබෙනවා කියලා කියනවාද? හෙන්නුම් කරනවාද? එතකොට දීග තපස්සී කියනවා ඇවත්නි ගෞතමෙනි නිකණ්ඨනාත පුත්‍ර කෙනෙක්ට එහෙම සිරිතක් නැහැ. කම්ම කම්ම කියලා ව්‍යවහාර කරන්න. දණ්ඩ දණ්ඩ කියලා ව්‍යවහාර කරන්න. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ආන හොඳයි. තපස්සි දණ්ඩ කීයක් පෙන්눔 කරනවාද පාප කර්මයක් කිරීමට නිකණ්ඨනාද පුත්‍ර? එතකොට දීග තපස්සි කියනවා දණ්ඩ තුනක් දණ්ඩ කියලා දඬුවම් කියන අර්ථය එතන සාමාන්‍ය සඳහන් ගන්න තියෙන්නේ. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා දණ්ඩ තුනක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ඔය කියන දණ්ඩ තුන එකිනෙකට වෙන් වූ ඒවා නේද? එහෙම නැත්නම් එකමද? ඒවා එකිනෙකට වෙන් වූ ඒවා කියලා පිළිතුරු දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනවා තපස්වි ඔය කියාපු දණ්ඩ තුනෙන් මහා සාවද්‍යතර කියලා කියන්නේ වඩාත් වැරදි, වඩාත් වැරදි සහිත දණ්ඩේ මොකද්ද කියලා අහනවා. ඔය කියාපු දණ්ඩ තුන අතරේ. එතකොට දීඝ තපස්වි කියනවා කාය දණ්ඩයයි මහා සාවද්‍යතර එහෙම කියන්නේ හුඟාක්ම වැරදි හැටියට ප්‍රධාන හැටියට ගත යුත්තේ. බුදුරජාන් වහන්සේ ඊළඟට ඒක ශපත කරන්න ඔය මේ පොරොන්දු කරගන්න වගේ අහනවා කාය දණ්ඩ කියලාද කියන්නේ දීග තපස්සී? ඔව් කාය දණ්ඩ කියලා. කාය දණ්ඩ කියලාද කියන්නේ? ඔව් කියලා තුන් සැරයක්ම එහෙම ඒක පොරොන්දු කරවගත්තා. ඒ සත්‍ය ඒ කාරණේ කියාපු බව. ඔන්න ඊළඟට දීග තපස්සීගේ වාරය. දීග තපස්සී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. "අවත්නි ගෞතමේනි ඔබ පාප කර්මයක් කිරීමට පාප කර්මයක් පැවැත්මට දණ්ඩ කීයක් පෙන්눔 කරනවාද?" ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා තපස්සී තථාගතවරුන්ට ඔය දණ්ඩ දණ්ඩ කතාවේ දෙන්නේ ඒයි පාවිච්චි කරන්නේ නැහැ. තථාගතවරු පාවිච්චි කරන්නේ කම්ම කියන වචනය. හොඳයි එහෙනම් කර්ම කීයක් තියෙනවද පාප කර්මයක් කිරීමට? බුදුරජාණන් වහන්සේ කියනවා කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා කර්ම තුනක් තියෙනවා. එකිනෙකට වෙන් වූ. ඔන්න ඊළඟට දීගතපස්සී අහනවා මේ කම්ම තුන අතරින් වඩාත් මහා සාබද්දතර වඩාත් වැරදි සහිත කර්මය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා මනෝකම්මයයි. මනෝකම්මයයි. දැන් තපස්සේ කිව්වේ කාය දණ්ඩ. බුදුරජාණන් වහන්සේ කියනවා මනෝකම්ම. ඔන්න ඉතින් තපස්සෙත් බුදුරජාණන් වහන්සේ ශපත කරගන්නවා, පුරුදු කරගන්නවා. එවැනි ගෞතමී ඔබ මේ මනෝකම්ම කියලාද කියන්නේ? ඔව් මම මනෝකම්ම. ඔව් බනෝකම්ම කියලාද කියන්නේ? ඔය විදිහට තුන් සැරයක් ශපත කරගත්තා. කළා නැගිටලා ගියා. ගියේ නිගණ්ඨනාථ පුත් සොයාගෙන. ඒ යන වෙලාවට නිගණ්ඨනාථ පුත් උපාලි ගෘහපති කියන බොහොම ප්‍රසිද්ධ ශ්‍රාවකෙක් නිගණ්ඨය නිගානාත පුද්දගේ ඒ ශ්‍රාවකයා ප්‍රධාන විශාල ගිහි පිරිසක් මැද ඉඳගෙන ඉන්නවා නිගණ්ණාත පුත් සාකච්ඡා කරමින් ඉන්නවා ඈතදීම දැක්ක තපස්සී එනවා දැකලා කොහෙන්දද තපස්සී මේ මධ්‍යහන එන්නේ කියලා ඇහුවා මම මේ භවත් ගෞතමීන් මේ මම භවත් ගෞතමීන් ළඟ ඉඳලා එනවා එතකොට මොකක්වත් කතාවක් කතා සාකච්ඡාවක් එහෙම කෙරුණාද එතන ඔව් කියලා උත්තර දීලා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේක කළ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම දීඝ තපස්සී අනිගණ්ණාත පුත්තට ප්‍රකාශ කළා. එතකොට නිගණ්ඨානාත පුත් ප්‍රශංසා කරනවා. කොහොම හොඳයි තපස්සී. තමන්ගේ ශාස්ත්‍රවරයාගේ වචනේ හොඳට ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමද මේ මනෝදණ්ඩය කියලා කියන මේ ඊ타ත්ම පහත් සුළු දේ අරතරං ඕලාරික ගොරෝසු කාය දණ්ඩයට කිට්ටුවට ගන්නවත් බෑ. කාය දණ්ඩයම තමයි මහා සාවද්ද වැඩියෙන්ම වැරදි තියෙන්නේ මනෝ දණ්ඩේ නෙමෙයි කියලා ඒ තපස්සිකය අදහස ස්ථිර කළා. මේක අහගෙන ඉඳලා උපාලි ගෘහපතියක් කියනවා තපස්සේ ඒ නිගණ්ඨයට බොහොම හොඳයි සාදු සාදු කියලා බොහොම හොඳයි තමන්ගේ ශාස්ත්‍රවරයාගේ අදහස ඉදිරිපත් කළ ආකාරය කියලා ඔන්න නිගණ්ඨනාත පුද්දගෙන් අවසර ඉල්ලන උපාලි ගෘහපතියා ස්වාමීන් වහන්සේ මට ඉඩ දෙනවා නම් මම මේ කියාපු කතා වස්තුව උඩ භවත් ගෞතමීන් එක්ක මම වාද කරනවා භවත් ගෞතමීන් ඔය කියාපු කතාවේ ස්ථිරව පිහිටලා ඉන්නවනම් මම හරියට අර දිග්ලොම් ඇති එළු දෙනක්ගේ ලොම් වලින් අල්ලලා එහාට මෙහාට වටේට අදින්නා වගේ භවත් ගෞතමීන් වාදයෙන් ඇදලා ගන්නවා කියලා එපමණක් නෙවෙයි තවත් උපමා තුනක් කිව්වා අභියෝග වශයෙන් උපාලි ගෘහපතියා මම මේ විදිහටයි කරන්නේ බහත් ගෞතමයන්ට වාදයෙන් වරද්දනවා කියලා. ඉතින් ඒක අහලා නිකණ්ඨනාත පුත්ත ආ හොඳයි උපාලි යන්න මේ බහත් ගෞතමයන් එක්ක වාද කරන්න ඉන්නේ එක්කව මම එක්කව තපස්සී එක්කව ඔබ වඩා සුදුසු. ඒක නිසා යන්නේ කියලා කිව්වා. නමුත් දීග තපස්සී කැමති වුණේ නැහැ. දීග තපස්සී කියනවා ස්වාමීනි මට නම් හිතට අල්ලන්නේ නෑ මේ උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ අනේක. මේ භාවත් ගෞතමයන් හම්බෙන්නේ අනේක. මේ භාවත් ගෞතමයන් මායාකාරී. අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් ඇදලා ගන්න, කරකවල ඇදලා ගන්න මායාවක් දන්නවා. ඒකට කියන්නේ ආවට්ටනී මායාව. ආවට්ටනී මායාවක් දන්නවා භාවත් ගෞතම. ඒක නිසා මම නම් කැමති නෑ මේ උපාලි ගෘහපතිය එතෙන්ට යනවට. නමුත් නිගණ්ඨනාත පුත්ත කියනවා නෑ නෑ කිසිදේත් උපාලි ගෘහපතියා භාවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නෑ. වෙතොත් වෙන්නේ භවග්ගෞතමීන් උපාලි ගෘහපති ශ්‍රාවකෙක් වෙනවා කියලා අර විදිහට ඉදික තපස්සේ තුන් වරක් මාර්ග කියලාත් ඒත් නිකටනාතු පුත්තේ නෑ නෑ කියලා උපාලි ගෘහපතියට යන්න ඇරියා. ඔන්න ඉතින් උපාලි ගෘහපතිය බුදුරජාණන් වහන්සේ වාගෙන ගිහිල්ලා එතන කියවෙන හැටියට යම් කිසි ශ්‍රද්ධාවක් මොකක් හරි ගෞරවයක් තියෙන නිසා හෝ බුදුරජාණන් වහන්සේට වැඳලා ඉඳගත්තයි කියලා කියවෙන්නේ. එකත් පස්සේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඉදික තපස්සේ ආවද මේ පැත්තේ? ඔව් කියලා කිව්වහම මුකුත් කතාවක් එහෙම කෙරුණාද? ඔන්න බුදුරජාණන් වහන්සේ සාකච්ඡාව සම්පූර්ණයෙන් ප්‍රකාශ කළා. එතකොට උපාලි ගෘහපතියා මේ වාදයේ පටන් ගන්න කියනවා. ආ ඒක නෙවෙන්නම්. ඇත්ත නෙවෙන්නම්. මනෝ කර්මය කොහොමද කිට්ටු කරන්නේ මේ කාය කර්මයට? කාය කර්මය තමයි මහා සාවද්දතර. ඒ කියාපු එක හරියටම හරි. ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා ගෘහපතිය ඔබ සත්‍යයේ පිටලා කතා කරන සූදානම්ද? එතකොට එසේ කියලා මේ උපාලි ගෘහපතියා පොරොන්දු වුණා. හොඳයි එහෙනම් සත්‍යයේ පිටලා ඉන්නවනම් ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ සාධක ඉදිරිපත් කරනවා මේ අර මතය ඛණ්ඩනය කරන්න. දැන් ඔන්න යම්කිසි නිගණ්ඨ ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ නිගණ්ඨෙන්ගේ මතයක් තියෙනවා සීතල ජලයේ සතුන් ඉන්නවා කියලා. ඒක නිසා උණු දිය තමයි පාවිච්චි කරන්නේ. ඔන්න යම්කිසි නිගණ්ඨයෙක් බරපතල ලෙස රෝගාතුර වෙලා සීතල ජලය අවශ්‍ය. නමුත් අර වෘතේ රැකීම සඳහා උණු උණු දිය පානය කළා අන්තිමේදී මරණයටපත් වෙනවා. අන්නේ නිගණ්ඨ ශ්‍රාවකයා ගිහිල්ලා කොහෙද උපදින්නේ? නිගණ්ඨනාථ පුත්තගේ අදහසට අනුව, මතයට අනුව. ඔන්න එතකොට උපාලි ගෘහපතියා කියනවා මනෝසත්තා කියලා දේවනිකායක් තියෙනවා. අන්න ඒ මනෝසත්තා කියන දේවනිකායේ ඒ බඳු කෙනෙක් උපදින්නේ. මොකද හේතුව මනස හා සම්බන්ධ කාරණයක් නිසා යොහු ක්‍රියාලා ක්‍රියා කළේ. ඔන්න ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා සිහියලව ගැන කතා කරන්න ගෘහපතිය ඔය ඉස්සෙල්ලා කියපු එකයි දැන් කියපු එකයි ගැලපෙන්නේ නැහනේ. මොකද අතෙන්දී කාය දණ්ඩ කිව්වා දැන් මෙතෙන්දී මනෝ කර්මයට තැන දෙනවා. එහෙම ප්‍රකාශ කරාම උපාලි කියන ඔය කිව්වට මොකද ඇත්ත වශයෙන්ම කාය දණ්ඩයම තමයි කාය කර්මයම තමයි මහා සාවජ්‍යතර කියලා උපාලීක පිළිගත්තේ නැහැ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ තව නිදර්ශන දක්වනවා. ඔන්න යම්කිසි නිගණ්ඨයෙක් ඉන්නවා. ඒ නිගණ්ඨයන්ගේ මහා දැඩි ව්‍රත තියෙනවා. සතරාකාර සංවරය කියලා කියන මේ සත්ව ඝාතනින් වැළකීම සඳහා ඊටාම සියුම් මන්දමින් ඒ අර දණ්ඩ දණ්ඩයට අහු වෙනවට බය ඒවා රකින්නවා. ඒ බඳු ඒ සතරාකාර ව්‍රතයේ රකින්න නිගණ්ඨයෙක් ඇවිදින අතරේ කුඩා සතුන් පෑගිලා මැරෙනවා. මේ අවස්ථාවේ ඒ ඉදී කාරණයකදී නිගණ්ඨනාත පුත්ත කොයි විදිහේ කර්මයක්ද කියන්නේ? ඒ කර්මය මහා සාවද්‍යතර හැටියට සැලකන්නේ කියලා එහෙම ඇහුවා. ඇහුවාම ඔන්න මව්පාලි කියනවා ඒක මහා සාවද්‍ය ගණයට ගන්නේ මොකද හිතල මතල නෙවෙයි ඒක කරේ. සංචේතනික කියලා කියන්නේ. හිතල මතල නෙවෙයි ගීබේ කෙරිච්ච නිසා ඒක මහා සාවද්‍ය නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආන්ද හොඳ චේතනාව මොන පැත්තටද ආйти? කාය දණ්ඩටද, වචී දණ්ඩටද, මනෝ දණ්ඩටද? මනෝ දණ්ඩටයි ආйти කියලා පිළිගන්න සිද්ධ වෙන උපාය. ඔන්න ඉතින් ආයි බුදුරජාණන් වහන්සේ කියනවා සිහි ඇතිව කතා කරන්න ගෘහපතිය. දැන් ඉතින් සත්‍යයේ පිළිලානේ මේ කතා කරන්නේ. ඔය කලින් කියාපු එක දැන් කියාපු එකත් එක ගැලපෙන්නේ නෑ නේද? කියලා ඔන්න ඊළඟට තව දුරටත් තවත් නිදර්ශනයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. දැන් මේ නාලන්දාව බොහොම සමෘද්ධිමත් ප්‍රදේශයක්. මේකේ විශාල ජනගහනයක් ඉන්නවා. යම් කෙනෙක් කඩුවක් අරගෙන එනවා. ඇවිල්ලා කියනවා මම එක මොහොතකින් මේ මුළු නාලන්දාවේ ඉන්න සියලුම සතුන් සියලුම සත්වයින් මරලා එක මස් ගොඩක් බවට පත් කරනවා. මොකද ගෘහපතිය කියන්නේ? එහෙම ඒක කරන්න පුළුවන් දේ කුඩුවක් තියෙන එක පුද්ගලයෙකුට. භාග්‍යවතුමින් ඒක කරන්න බෑ. 50ක් ආවත් ඒක කරන්න බෑ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන. හොඳයි අපි හිතමු 이르දිමත් මහා 이르දි බල ඇති ශ්‍රමණයෙක් හෝ බ්‍රාහමණයෙක් ඇවිල්ලා කියනවා. මම මේක ද්වේෂ සිතවිල්ලකින් මේ නාලන්දාව අලු කරනවා කියලා. ඒක කරන්න පුළුවන්. අපෝ ඒක නම් කරන්න පුළුවන්. නාලන්දා 53ක් අනු කරන්න පුළුවන් ඒක. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ආයෙත් ප්‍රකාශ කරනවා. ඔන්න දැන් ඉතින් සිහිය එලවාගෙන කතා කරන්න. ඔය කලින් කියාපු එකත් එක ගැලපෙන්නේ නැහැ නේද? මේ සිතේ සිතේ ශක්තිය එතන බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. ඊළඟට තව දුරටත් අහනවා. ගෘහපතිය ඔබ අහලා තියෙනවද? කාලිංගාරණ්‍ය, මතංගාරණ්‍ය, මෙජ්ජාරණ්‍ය, දණ්ඩකාරණ්‍ය කියලා කියන ඕන ආරණ්‍ය. ඒ කියන්නේ කැලෑවල්. මේ කැලෑවල් කැලෑ බවට පත් වුණ හැටි ඔබ අහලා තියෙනවද? එසේ භවත් ගෞතමී මට අහලා තියෙන හැටියට ඍෂිවරුන්ගේ ද්වේෂසිතෙන්නේ ඒක කළේ. ඍෂිවරුන් තරහසිතකින් මේ නගරයක් විනාශ කළා ඊට පස්සේ ඒක කැලෑ බවටපත් වුණා කියන එක එතන. ඔන්න එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් ඉතින් ගැලපෙන්නේ නැහැ නේ ඔය කියාපු එක. ඔන්න උපාලි ගෘහපතිය කියනවා භවත් ගෞතමී පළමු උපමාවෙන්ම මම මේ කාරණේ වටහා ගත්තා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ විචිත්‍ර ප්‍රතිභාණය උපමා කෞශල්‍ය දැකීමට මම බොරුවට ඒකට විරුද්ධතාවක් පෙන්වුවා කියලා ඊළඟට උපාලි ගෘහපතිය බොහොම ශ්‍රද්ධාවෙන් අර සාමාන්‍ය පාටියක් තිබෙනවා තමන්ගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරන සූත්‍ර වල නිතර දකින්න ලැබෙන ඊ타මත්ම විශිෂ්ටයි ස්වාමීනි ඊ타මත්ම විශිෂ්ටයි ස්වාමීනි යම්සේ යටිගුරු කර දෙයක් උඩු කර කරන්නේ යම්සේද වහලා තිබුණු දෙයක් විවෘත කරන්නේ යම්සේද මාර්ගය මුලා වුන් කෙනෙකුට මාර්ගය කියා දෙන්නේ යම්සේද ඇසැත්තෝ මාර්ගය දකිත්වා කියලා අඳුනෙහි පහනක් අල්වන්නේ යම්කේද එසේම වාග්යතුන් වහන්සේ මේ කාර්යය මට පැහැදිලිලා කළා කියලා මම වාග්යතුන් වහන්සේගේ ධර්මයේ සංඝයා වහන්සේත් සරණ යනවා තුන්රුවන් සරණ යනවායි කියලා ප්‍රකාශ කළා ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ගෘහපතිය ගෘහපතිය හිතල මතල වැඩ කරන එක හොඳයි ඔය වගේ ප්‍රසිද්ධ අයට උපාලි ඔබ වගේ ප්‍රසිද්ධ අයට එකපාරට මේ තීරණයක් ගන්න නැතුව හිතාමතා තව කල්පනා කරලා ශ්‍රාවකෙක් බවට පත්වීම හොඳයි කියලා කියනවා. ඔන්න එතකොට ගාලි ගෘහපතිය වඩාත් පැහැදිලා කියනවා මම ඊටාත්ම තව වඩාත් ප්‍රසාදයට පාත් වුණා බුදුරජාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ කියමනින්. මොකද අන්‍ය තීර්ථකෙයින් මාව ශ්‍රාවකත්වයට පත් වුණාට පස්සේ මේ නාලන්දාවේ කොටි දැම්මා. මේ උපාලි ගෘහපති අපේ ශ්‍රාවකයෙක් කියලා. නමුත් භාග්‍යවතුමින් මට කියනවා තව හිතලා බලලා හිතලා බලලා සරණ යන්න කියලා. ඔන්න එහෙම කියලා ඒ ප්‍රසාදයේ පිට දෙවෙනි වරටත් බුදුන් දහම් සංගුණ සරණ ගියා. උපාලි ගෘහපතිය. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ගෘහපතිය දීර්ඝ කාලයක් ඔබේ නිවස මේ නිගණ්ඨයින්ට පැන්හලක් වගේ දානශාලාවක් වගේ. ඒක නිසා ඉදිරියටත් මේ පරිවර්තනය වුණාට මොකද ඉදිරියටත් නිගණ්ඨයින්ට පින්ඩපාතේ දෙන්න කියලා. ඔන්න එතකොට උපාලි ගෘහපතිය කියනවා. ඒකෙන් වඩාත් පැහැදීමට මමපත් වුණා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට නිගණ්ඨයින්ට කවුරුටත් දන් දෙන්න කීම ගැන. මොකද මට අහන්න ලැබිලා තිබුණේ භාග ගෞතමයන් කියනවායි මට විතරක් දාණය දෙන්නේ අන් අයට දාණය දෙන්න එපායි මගේ ශ්‍රාවකින්ට විතරක් දාන දෙන්නේ අනිත් අයට දෙන්න එපා කියලා. නමුත් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මට පැවරීම ගැනම වඩාත් ප්‍රසාදයටපත් වුණා කියලා. ඔන්න ඊළඟට තුන්වෙනි වරටත් බුදුන් සරණ යනවා. අන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතා මේ පින්නතුන් පොදුත් අහලා ඇති. දාන කතා, සීල කතා, සබ්බ කතා ආදී වශයෙන් බුදුරජාණන්ගේ කතා ශෛලිය අනුව ධර්මය ඉදිරිපත් කළා. අවසානයේ සිත සකස් වුණාට පස්සේ උපාලි ගුරුපතියගේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒක අහලා ඒ ආසනීයම සෝවාන් ඵලයටපත් වුණා උපාලි ගුරුපතිය. එහෙමපත් වෙලා උපාලි ගුරුපතිය අර අර බුදුරජාන් වහන්සේ අර පින්ඩපාතේ දෙන්න කිව්වට මොකද උපාලි ගෘහපතිය කියනවා ඒක ඒක කරන හැටි මම දන්නවා කියලා. බුදුරජාන් වහන්සේ කියාපු හැටියටම නෙවෙයි වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කිව්ව නිසා ඒක කරනවා. නමුත් මම ඒක කරන හැටි දන්නවා කියලා කිව්වා. ඔන්න ඊළඟට එහෙම සෝවාන් බවටපත් වෙලා බුදුරජාණන්සේට වැඳලා පිටත් වෙලා තමන්ගේ නිවසට ගිහිල්ලා දොරටුපාලයට කියනවා යාළුවේ මීට පස්සේ නම් ওই නිගණ්ඨයෝත් නිගණ්ඨියෝ ආවොත් ඒගොල්ලන්ට ඇතුල් වෙන්නවත් දෙන්න එපා. ඒගොල්ලන්ට කියන්න මේ දැන් මින් ඉදිරියට උපාලි ගෘහපතියා බුද්ධ ශ්‍රාවකෙක් ඒ අයට ඉඩ දෙන්න එපා. හැබැයි මේ දොර විවෘතයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිණිසට. නිගණ්ඨයට මේ දොර වැහිලා. හැබැයි එළියේ ඉඳගෙන ඉන්නේ එළියෙන් හිටගෙන ඉන්නේ පින්ඩපාතය ඕන නම් ඔතෙන්ට ගෙනත් දෙනවා. කොහොම දොටුපාලයට අණ කළා. ඉතින් මේ අතරේ දීඝ තපස්සිට අහන්න ලැබුණා උපාලි ගෘහපතියා දැන් බුද්ධ ශ්‍රාවකයෙක් වෙලයි කියලා. ඔන්න ඊළඟට නිකණ්ඨනාත පුත් සොයාගෙන ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම ආරංචියක් තියෙනවා. ඉතින් ඒත් නිකණ්ඨනාත පුත් පිළිගත්තේ නැහැ. ඒකම නම් මම විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රමණ ගෞතමයන් උපාලි ගෘහපතියාගේ ශ්‍රාවකයෙක් වෙනවා මිසක් කිසිසේත් උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඔන්න ඊළඟට මේ දීඝ තපස්සිට නිකණ්ඨයා කියනවා හොඳයි එහෙනම් මම ගිහිල්ලා ඒක ඉතිර කරගෙන එන්නම්. ඇත්තද කියලා මේ කතාව. ඔන්න දීගතපස්සේ නිගණ්ඨය ඊළඟට උපාලි ගෘහපතියගේ නිවස පැත්තට ගියා. නිවස ළඟට යනකොටම නුදුරුට පල්ලා කියනවා, "ඔහොම ඉන්න ස්වාමීනි, අපි පින්ඩපාතේ ගේන්නම් ඇතුල් වෙන්න එපා." එතකොට මට ඕන පින්ඩපාතයක් නෑ කියලා දීගතපස්සේ පිටත්වල ගිහිල්ලා ගණ්ඨනාථ පුත් ළඟට ගිහිල්ලා කියනවා, "ඒ ආරංචිය ඇත්තයි. මම ගියා මෙහෙම මෙහෙම වුණා කියලා." ඒත් නිගණ්ඨනාථ පුත් පිළිගත්තේ නෑ. ඒක නම් වෙන්න බෑ. කියලා තුන් සැරයක් කියලාත් ඒත් පිළිගත්තේ නැහැ. අන්තිමට නිගණ්ඨනාත පුත්ත කිව්වා මමම ගිහිල්ලා ඒක ස්ථිර කරගන්නවා කියලා. ඔන්න නිගණ්ඨනාත පුත්ත විශාල නිගණ්ඨ පිරිසක් එක්ක උපාලි ගෘහපතියගේ නිවසට ගියා. යනකොට අර වගේම දොටුපාලය ඇතදීම කිව්වා ස්වාමීන් ඔහොම ඉන්න. පින්ඩපාතේ ඕන්නම් අපි දෙන්නම් ඇතුල් වෙන්න එපා කියලා. ඔන්න නිගණ්ඨනාත පුත්ත කියනවා හොඳයි එහෙනම් කියන්නේ උපාලි ගෘහපතියට මම ඒ උපාලි ගෘහපතියා දකින්න කැමතියි කියලා ටිකක් කතා කරන්න කැමතියි කියලා. ඔන්න දොරටුපාලයා ගිහිල්ලා උපාලි ගෘහපතියට ඒ කාරණේ දැන්වහම උපාලි ගෘහපති කළේ මොකද්ද? ඒ නිවසේ මැද දොරටුවෙන් ඇතුළ යම්කිසි ලොකු ශාලාවක් සූදානම් කරන්න කිව්වා ආසන පනවන්න කිව්වා ඒක. දොරටුපාලයාගේ ආසන පැනවුවට පස්සේ උපාලි ගෘහපතියා ගිහිල්ලා එතන තියෙන ලොකුම ආසනේ ඉඳගත්තා. ලොකුම ආසනේ ඉඳගෙන දොරටුපාලයාට කිව්වා ආ ගිහින් කියන්න කැමති නම් ඇතුල් වෙන්න කියලා. ඔන්න නිගණ්ඨ රාජපුත් පිරිසත් එක්ක ආවා. ඇවිල්ලා මේක දැකලා වෙනදනම් ඒ කියවෙන හැටියට උපාලි ගෘහපතියා ආසනෙ පිහිදාලා ත්‍රිගණ්ඨනාථපුත් දකින්නකොට ආසනෙ නැගිටලා ආසනෙ පිහිදාලා වාඩි කරවනවා. දැන් මෙදා Tamanම ලොකු ආසනෙ ඉඳගෙන හිටියා. ඉතින් නිගණ්ඨනාථපුත්ට බොහොම අද තරහක් ඇවිල්ලා මොකද උමතු වෙලාද කියලා ගියා නේද ලොකු මේ වාද කරන්න කියලා. ගිහිල්ලා ආවට්ටණී මායාවට අහු වෙලා වාද කටුවට අහු වෙලා ආව නේද කියලා තවත් නිග්‍රහ කරන විදිහේ අසභ්‍ය විදිහේ උපමා කීපෙකුත් එක්ක නිගණ්ඨනාථ පුත් දැඩිව අප්‍රසාදය පළ කළා. එතකොට ඔන්න උපාලි ගෘහපතියා කියනවා ඒ ආවට්ටනී මායාව බොහොම ඉතාමත්ම යහපත් මායාවක්. මං නම් කැමති ඒ ආවට්ටනී මායාවට මගේ නෑ හිතවතුනුත් ඔක්කොම අහු වෙනවා ඒ ආවට්ටනී මායාවට මේ මේ නාලන්දාවේ සියලුම ගිහි ක්ෂත්‍රිය ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී ඒ සියලුම කට්ටිය අහු වෙනවා මං ඒ තරමට කැමති. ඒ ආවට්ටනී මායාවට අහු වුණොත් ඒ අයට ඊටාම බොහෝ කාලයක් සැප පිණිස හේතු වෙනවා කියලා හැම ප්‍රකාශ කළා. ඉතින් නිගණ්ඨනාත පුත්‍රට කර කියා ගන්න දෙයක් නෑ. ඊළඟට නිගණ්ඨනාථ පුත්ත ඊළඟට ප්‍රකාශ කරනවා. ඒකම එතන දිග කතන්තරයක් තියෙනවා. ඒක එතනින් ඉවර කර නෑ. මේ උපාලි ගෘහපතිය බොහොම උපමා පිළිබඳව බොහොම දක්ෂයෙක්. උපහාසාත්මක උපමා කතාවක් ඉදිරිපත් කරන මේ අවස්ථාවේ ඒක කියන්න ගියොත් හුඟක් වෙලා යනවා. ඒ කතාවේ අවසානයේ කෙරෙන්නේ මොකද්ද? නිගණ්ඨනාථ පුත්‍රගේ ධර්මය මෝඩයින්ට විතරක් ගැලපෙන එකක් මේ භවත් ගෞතමගේ ධර්මය තමයි නුවණැත්තන්ට ගැලපෙන්නේ කියලා ඒ කාරණේ. ඉතින් ඒක කිව්වට පස්සේ ඔන්න නිගණ්ඨනාථ පුත්‍ර එහෙම කියලා ඉවර වෙලා ඊළඟට කියලා ඉවරුනහම නිකණ්ඨනාත පුත් අහනවා හොඳයි දැන් රජු සහිත මේ මේ රටේ මේ ප්‍රදේශයේ පිරිස ඔක්කොම දන්නවා උපාලි ගෘහපතියා නිගණ්ඨ ශ්‍රාවකෙක් නිගණ්ඨ නාතපුත්ගේ ශ්‍රාවකෙක් බව. දැන් ඔබ කියන්නේ කාගේ ශ්‍රාවකෙක් කියලාද? උපාලි ගෘහපතියන් ඇහුවා. දැන් ඔබ කාගේ ශ්‍රාවකෙක් කියලාද ප්‍රකාශ කරන්නේ? ඔන්න එතකොට උපාලි ගෘහපතියා ආසනේ නැගිටලා උතුරු සළුව එකස් කරගෙන ඔන්න අහුම්කම් දෙන්න මම කාගේ ශ්‍රාවකයෙක්ද කියලා. ඔන්න ඊළඟට ගාථා 10කින් බුදුරජාණන් වහන්සේට ගුණපද 100ක් විතර අඩංගු ගාථා 10කින් බුදුගුණ ප්‍රකාශ කළා. ඒ පළමු ගාථාව තමයි අපි මේ මාතෘකා හැටියට ලැබුවේ. ධීරස්ස විගත මෝහස්ස. ධීර කියලා කියන්නේ ප්‍රඥා, ප්‍රඥ වූ මහා ප්‍රඥ වූ විගත මෝහස්ස. මෝහය දුරු කළා වූ ධීරස්ස විගත මෝහස්ස පබින්න කිලස්ස ඒක ටිකක් අමාරු වචනේ පබින්න කියලා කියන එක හිතා ගන්න පුළුවන්. සමාධියට බාධක වන ධර්ම බිඳ හැරියා වූ. විජිත විජයස්ස විජයග්‍රාහි වූ මාර සංග්‍රාම කෙලෙස් සංග්‍රාමය දිනු කියන එක. අනිගස්ස කෙලෙස් දුක් දුරු කළා වූ සුසම චිත්තස හැම දෙනා කෙරීමේ සමසිත ඇත්තා වූ බුද්ධ සීලස්ස වැඩුණා වූ සීලය ඇත්තා වූ සුද්ධ පඤ්ඤස්ස සාධු පඤ්ඤස්ස යහපත් ප්‍රඥාව ඇත්තා වූ වෙස්සන්තරස්ස එතන තෝරන හැටියට රාගාදී විසම තත්වයන් වලින් ඈතර වූ විමලස්ස පිරිසිදු වූ භාග්‍යතුන් වහන්සේ තස්ස භගවතෝ තස්ස ශාවකවමස්. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම කියලා ඒ විදිහටම ඉවර වෙන ગાථා 10කින් බුදුගුණ ප්‍රකාශ කළා. එතකොට නිගණ්ඨනාථ පුත් අහනවා කවදද මේ ඔය උපාලි ගෘහපතිය ඔය තරම් ඔය ગાථා රචනා කරගත්තේ? කවදද මේක කරේ කියලා. ඔන්න ඉතින් උපාලි ගෘහපතිය කියනවා ඒ භවත් ගෞතමී උපමාවක් දෙනවා. ඉතින් දිත් උපමාව. ඔන්න යම් කිසි නානාවිධ මල් රාශියක් තියෙන මහා මල් ගොඩක් තියෙන. දක්ෂ මාලාකාරයෙක් ඕනෝනේ හැටියට මේ මල් දම් ගොතන්නා වගේ අන්න බුදුරජාණන් වහන්සේට නානාවිධ උපපද තියෙනවා. වර්ණනාපද. ආ ඒවා එකතු කරලා මම මේ හැදුවේ කියන එක අදහස් කරලා ඊළඟට ප්‍රකාශ කරලා කියනවා කවුද සාමීනි වර්ණනාව ලබන්න සුදුසු ප්‍රශංසාව ලබන්න සුදුසු කෙනාට ප්‍රශංසාව නොදෙන්න වර්ණාව නොකරන්න කියලා ඒ කිව්වහම ඔන්න නිගණ්ඨනාථ පුත්තේට මේ ඊර්ෂාව නිසාත් අර ඒ ඇති වුණු ඊර්ෂාව නිසාත් තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකෙක් නැතිීමේ දුක නිසාත් කටට උණුලේ ආපු බව ආපු බව කියනවා මේ සූත්‍රය ආගදී. ඉතින් ඔන්න උපාලි සූත්‍රයෙන් අපිට මෙතෙන්දී අර ගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ආකල්පය. බුදුරජාන් වහන්සේ අර උපාලි ගෘහපතියා අර විදිහට තුන්රුවන් සරණ යන්න පළවෙනි වරක් ප්‍රකාශ කළාම තව ටිකක් හිතලා බලන්න කිව්වා. තව හිතලා බලන්න කිව්වා. එහෙනම් කපාටම කලබල වෙන්න එපා. ඒ වගේම නිගණ්ඨ ශ්‍රාවකයන්ටත් දන් දෙන්න කිව්වා. අන්න එතන අර අපි කිව්ව සහනශීලී සාමකාමී ප්‍රතිපත්තිය තිබෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත පුද්ගලයෙකුට අවබෝධය දීලා අවබෝධය තුලින් අවබෝධය තුලින් ධර්ම කාරණාවක් පැහැදිලි කිරීමයි. දැන් මෙතන අමතර කාරණයක් තමයි මේ කාලෙත් බොහෝ දෙනා අහන ප්‍රශ්නයකට පිළිතුරු මෙතන තියෙනවා. දැන් මේ නිගණ්ඨනාථ පුත්‍රගේ දර්ශනේ අනුව කාය කර්මයයි මහා සාවද්දතර. වැඩි වැරදි හැටියට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මනෝ කර්මයයි. ඉතින් පෙන්නුකන අර දැන් මේ පෙන්නුකන්ට නිතර ඔය අහන ලැබෙන නිතර මතක් කරලා දෙන අපි මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියන ඒ ගාථා ඒ පදයෙන් තමයි ධම්මපදයේ කුසල අකුසල විග්‍රහය ආරම්භ කරන්නේ. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මනෝමූලික මනසට මුල් තැන දීම. ඒ වගේම මේ මනෝ කම්ම කියලා කිව්වා. පටිච්චසමුප්පාද ධර්මයට අනුව සිදු වෙන දෙයක් හැටියට මිසක් කවුරුවත් කරන දඬුවමක් හැටියට. අර නිගන්ට හිතුවාගේ වෘතයක් හැටියට එහෙම නෙවෙයි මේ කර්මය ගැන උගන්වලා තියෙන ධර්මය. ඔන්න එතකොට මේ කර්මය පිළිබඳ කාරණියක් මේ සූත්‍රයෙන් අපිට අහුලා ගන්න පුළුවන් වැදගත් දෙයක්. ඊළඟට ඒ වගේම දැන් ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ අර කියාපු සාමකාමී සහනශීලී ප්‍රතිපත්තිය අනුව අපේ මේ කියාපු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයේ බුදු සසුන පිහිටෙව්වා කියන කාරණේ තවදුරටත් අපි හිතලා බලමු ඒ ගැන. මේ කාටත් වගේ පාළි නොදත් අය පමණ නිතර අහලා ඇති ওই ධර්ම දේශනාවල. දැන් අපි ආරම්භ කරනකොට කිව්වේ ධර්මාශෝක මහාධිරාජාගේ පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ. නමුත් මිහිඳු මහ රහතන් වහන්සේ Taman කවුද කියලා හඳුන්වලා දුන්න ගාථාව තුලින් අපට පේනවා අන්න අර කියාපු සහනශීලී ප්‍රතිපත්තිය. සමනාමයන් මහරජ ධම්මරාජස ශාවක තවේව අනුකම්පාය ජම්බුදීපායි දාගත්තා. Taman ඒ අධිරාජගේ පුතෙක් හැටියට නෙවෙයි කිව්වේ ධර්මරාජානන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ඒ වගේම තවේව අනුකම්පාය ඔබට අනුකම්පා පිණිස වෙන මේ පිරිස් බලයක් හදාගෙන යමක් කඩා වඩා ගන්නව නෙවෙයි. ඔබට අනුකම්පාව පිණිසයි යම් බුද්ධිපින් ආවේ කියලා ඒ විදිහට පිළිතුරු දුන්නා. ඒ වගේම මේ පිනතුන් කොටිකුත් අහලා තියෙන අය මේ වැනි දවස්වල ධර්මදේශනාවල ඒ මිහිඳු මහරහතන් වහන්සේ අම්බස්තලයට ඇවිල්ලා ඒ අර රජු රජතුමා මුහුණ ගැසුණු අවස්ථාවේ ධර්ම දේශනා කරන්න කලින් බුද්ධි පරීක්ෂණයක් කළා. රජතුමා මොකද මේ ධර්මය ගැන කියවෙන්න කොටිකුත් ඊතන් වල සඳහන් වෙනවා පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස් මේ ධර්මයේ ප්‍රඥාවන්තය සඳහා මෝඩින් සඳහන් වෙයි ප්‍රඥාව නැති අය සඳහන් වෙයි ප්‍රඥාව නැති අය තමයි වැඩිපුර ඉන්නේ නමුත් මේ ධර්මය නම් ප්‍රඥාවන්තය සඳහා ඒක නිසා අන්න බුද්ධි පරීක්ෂණයක් වශයෙන් අපි මේ පිනතුන් අහලා තියෙන ඉස්සෙල්ලම අඹ ගහගෙන අඹ පැණියත් ඥාති පැණියත් තුලින් රජුගේ පඬිතකම ඥානවන්තකම හිඳු මහ රහතන් වහන්සේ නිශ්චය කළ ආකාරය කෙටියෙන් සඳහන් කළොත් ඉස්සෙල්ලා ඒ අඹ ගහක් පෙන්නලා මේ අඹ ගහ මොන ගහක්ද කියලා ඇහුවාම අඹ ගහක් කියලා කිව්වා. ඊළඟට මේ ඇර තවත් අඹ ගස් තියෙනවද කියලා ඇහුවාම අපේ හුඟක් අඹ ගස් තියෙනවා. ඒ මේ අඹ ගසත් ඒ අඹ ගසුත් ඇර වෙනත් ගස් තියෙනවද? තියෙනවා ඒවයි අඹ නෑ කිව්වා. ඒවා අඹ ගස් නෙවෙයි කිව්වා. හොඳයි ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් ඇර වෙනත් ගස් තියෙනවද? ඇයි මේ ගහ? අන්න ඒ ආපු තැනටම ආවා. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේත් ඕකයි. ආපහු ඒ ආරම්භ කර තැනටම එන්න පුළුවන්කම. ඊළඟට ඥාතිපැණියත් ඒ වගේම තමයි. මහරජ ඔබට නෑන් සිටිනවද? ඉන්නව හුඟක් නෑයෝ. නෑන් නොනෑත් ඉන්නවද? නෑන් නොනෑත් තමයි වැඩි. හොඳයි ඒ නෑනුත් නෑන් නොනුත් තවත් කවුරුවත් ඉන්නවද? ඒ මම. ඉතින් මෙන්න මේ ওই විදිහේ දේවල් එයින් පේනවා හින්දු මහරහතන් වහන්සේ මේ බුද්ධිමත් මේ අපේ ඒ කාලේ හිටි ලාංකිකයින් මේ රටේ හිටි අය මෝඩ අය නෙවෙයි ඥානවන්ත අය. ඒක නිසා අන්න ඒ රජතුමාගේ බුද්ධි පිළිබඳ බුද්ධි පරීක්ෂයක් කළා තමයි ඊළඟට පැවැත් වූ දේශනාවත් එතන වැදගත්. මේ පින්නතුන් කොටිකුත් අහලා තියෙනවා රජුරුවන් තුන්රුවන් සරණ යන්න හේතු වුණු දේශනාව මොකද්ද? චූල හද්දිපදෝපම සූත්‍රය. ඔන්න අපි තවත් බුදුරජාණන් වහන්සේගේ සහනශීලී සාමකාමී ප්‍රතිපත්තිය හෙළි වෙන වටිනා සූත්‍රයකට එන්නේ. කාල වේලා හැටියට කෙටියෙන් ඒක කියන්නේ දිගට විස්තර නැතත් චූලහත්ති පදෝපම සූත්‍රය කියලා කියන්නේ හත්ති පද කියලා කියන්නේ ඇත් පද ඇතාගේ අඩිය. ඒ වගේ සූත්‍ර දෙකක් තියෙන නිසා මේක චූලහත්ති පදෝපම කියලා කියන කුඩා පද පිළිබඳ සූත්‍රයයි. ඉතින් මේකේ මේ විස්තරේ මේ විදිහටයි යන්නේ. සූත්‍රය ආරම්භ වෙන්නේ එක දවසක් දා ජානුසෝනි කියන බ්‍රාහ්මණයා බොහොම ධනවත් පිළිගත්තු කෙනෙක් ඒ කාලේ තනිකර සුදු වෙළඹුන් යෙදූ රථයකින් සවැත් නුවර ඉඳලා පිටවල යන අවස්ථාවේ පිලෝතික කියන පරිබ්‍රාජකයා ඉදිරියට මුණ ගැසුණා. පිලෝතික පරිබ්‍රාජකගේ ඒ પરම්පරා නාමය තමයි වච්ඡායන. වච්ඡායන. ඉතින් මේ අජානුසෝනි බ්‍රාහමණයා ඇතදිම දැකලා අහනවා වච්ඡායන මේ කොහේ ඉඳලා දෙන්නේ? මම මේ ශ්‍රමණ ගෞතමයන් ළඟ ඉඳලා යන්නේ. ඔන්න ඊළඟට ජානුසෝනි බ්‍රාහමණයා අහනවා මොකද මේ වචාන මේ කියන්නේ මේ හිතන්නේ මේ ශ්‍රමණ ගෞතමයන් පඬිතද මේ ප්‍රහුංකක් ප්‍රඥාව තියෙන කෙනෙක්ද අපොයි ඒ ගැන කියන්න දෙයක් නැහැ ශ්‍රමණ ගෞතමීන්ගේ ප්‍රඥාව මට කියන්න බෑ ඒ වගේම කෙනෙක් ඕන ශ්‍රමණ ගෞතමීන්ගේ ප්‍රඥාව ප්‍රකාශ කරන්න කියලා කිව්වහම එහෙනම් බොහොම ඉහළින්ම ඔබ වර්ණනා කරනවා නේද කියලා කිව්වහම ඔන්න තවදුරටත් අර පිරෝතික පරිබ්‍රාජක කියනවා උපමාවක් දෙනවා එතෙන්දී යම්සේ දැන් නාගවණික කියලා කියන්නේ නාගවන නාගවන කියලා කියන්නේ නාග කියලා කියන්නේ ඇතාට නාගවන කියලා කියන්නේ ඇතුන් ඉන්න වනයක් එතකොට ඇතුන් නිනේ වණයක වණයක් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කෙනෙකුට කියනවා කුසලෝ නාගවණිකෝ. ඉතින් ඔන්න මේ පිරාවතික පරිබ්‍රාජක කියනවා දැන් හිතමු හොඳ දක්ෂ ඇතුන් ඉන්න වණයක් පිළිබඳ කැලයක් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කෙනෙක්. කුට දකින්න ලැබෙනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දීර්ඝ පළල ඇත්තඩියක්. ඒ ඇත්තඩිය දැක්කහම ඒ එවැනි කෙනෙක් එයින්ම නිගමනයකටපත් වෙනවා මහා ඇතෙකුගේ අඩි තමයි මේ කියලා. අන්න ඒ වගේ මම යම් අවස්ථාවක ශ්‍රමණ ගෞතමයන් පිළිබඳව අත්පද හතරක් දුටුවා නම් අඩිපාරවල හතරක් දුටුවා නම් ඒ අවස්ථාවේ මම දැනගත්තා ශ්‍රමණ ගෞතමයන් සම්මා සම්බුද්ධ බව ධර්මයේ ස්වාක්ඛාත බව සංඝයා සුපටිපන්න බව කියලා ඔන්න ඒක විස්තර කරනවා මොනවද මේ අත්පද හතරයි කියලා කියන්නේ මේ විලෝතික පරිබ්‍රාජක මම දැකලා තියෙනවා බොහොම දක්ෂ පඬිත ක්ෂත්‍රීය ක්ෂත්‍රියයන් ඒ කියන්නේ රජ පවුල් වල අය බොහොම වාද කිරීමෙහි නිපුණ. ඒ අයට අහන්න ලැබෙනවා තමන්ගේ ප්‍රදේශයට භාග ගෞතමීන් පැමිණියා කියලා. ඉතින් ඒ අය ලෑස්ති වෙනවා ඉස්සෙල්ලාම වාද කරන්න. මේ මේ ප්‍රශ්න මම අහනවා. ඒ ප්‍රශ්නේ අහුවා මේකට මේක මෙහෙම කිව්වොත් අපි මෙහෙම කියමු කියලා ওই විදිහට වාදය සකස් කරගෙනමයි යන්නේ. එහෙම ගියාට මොකද භාග්‍යවතුමගේ ධර්ම කතාව අහලා වාද කරනවා තියා අර ප්‍රශ්න අහන්නවත් බැරිව අන්තිමට ශ්‍රාවක බවට පත් වෙනවා. අන්න පළමිනිය ඇත්ත අඩිය. ඒ කියන්නේ ක්ෂත්‍රීය පඬිතින් ඒ විදිහට দমনය කිරීම ශක්තිය එක අත්ඇඩියක් පදයක් හැටියට එතන පිලෝතික පරිබ්‍රාජික දක්වනවා. ඒ වගේම ඔන්න දෙවෙනි පදේ කියලා කියන්නේ බ්‍රාහ්මණ පඬිතිය. බ්‍රාහ්මණ පඬිතුනුත් අර වගේම වාදයේ දක්ෂය තමන්ගේ ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේ එනවා කියලා අහන්න ලැබුණාම එනෙකුත් විදියට වාද කරන්න ප්‍රශ්න සූදානම් කරගෙන යනවා. නමුත් අන්තිමට ධර්ම කතාව අහලා ඒ අයට වාද කිරීම තියා ප්‍රශ්නවත් අහගන්න බැරි වෙනවා. අන්න දෙවෙනි ඇත්පදේ. ඒක දැකලත් මම ශ්‍රද්ධාවටපත් වෙනවා. ශ්‍රද්ධාව ඇති කරගත්තා. අර විදිහට තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තා. ඔන්න තුන්වෙනි එක. ඒ වගේම ගෘහපති පඬිතේනොත් බොහොම වාදයේ දක්ෂය. අර විදිහටම සූදානම් වෙලා යනවා. නමුත් බහත් ගෞතමයන් ධර්ම කතාව අහලා ශ්‍රාවක බවට පත් වෙනවා. ඊළඟට ශ්‍රමණ පඬිතෙයිනුත් ගිහිල්ලා ඒත් අර වගේම ඒ තුන්වෙනි අස්පදේ කියලා ඒක අර ගෘහපති කතාන්තරය කියන්නේ ඊළඟට හතරවෙනුව කියනවා ශ්‍රමණ පඬිතෙයිනුත් ඒ වගේම ගිහිල්ලා බහත් ගෞතමයන්ගේ ධර්ම කතාව අහලා ශ්‍රාවකත්වයට පත් වෙනව පමණක් නෙවෙයි පැවිදි වෙන්නටපත් වෙලා පැවිදි උපසම්පදා ලබාගෙන අන්තිමට අරහත්ත්වේ පවා ලබාගෙන අන්තිමට කියනවා අපි ශ්‍රමණයන් නොවි මෙතෙක් කල් අපි ශ්‍රමණයන් කියලා කිව්වා. බ්‍රාහ්මණයන් නොවි බ්‍රාහ්මණයන් කියලා කිව්වා. රහත් නොවි රහත් කියලා හිතුවා. දැන් තමයි අපි නියම ශ්‍රමණයන්, නියම බ්‍රාහ්මණයන්, නියම රහතන් වහන්සේ. ඔහොම කිව්වහම ඔන්න එතකොට ඒ ප්‍රකාශ කළ කාරණේ අහලා අර ජානුස්සෝනිටත් ශ්‍රද්ධාවක් ඇති වෙලා අර අශ්ව රතයෙන් බහැලා උතුරු සලුව එකක් කරගෙන නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස කියලා තුන් සැරයක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ඊළඟට කියනවා මම යම් දවසක බහද්දවතුමියන් දකින්න ඕන දැකලා සාකච්ඡා කරන්න ඕන කතා සංවාපයක් ඇති කර ගන්න ඕන කියලා අත් වශයෙන් එතන කියන හැටි එදා ගියා ඊළඟට බුදුරජාණන් වහන්සේ හමු වෙනවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට අර පිලෝතික පරිබ්‍රාජකයා එක කර කතාන්තරය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළා ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියන එක බ්‍රාහමණය ඒ පිලෝතික පරිබ්‍රාජකයා එහෙම කිව්වට මොකද එපමණකින් පද උපමාව සම්පූර්ණ වෙන්නේ නැත. ඇත්තඩි උපමාව සම්පූර්ණ වෙන්නේ නැත. ඒ ඇත්පද උපමාව හරියාකාර ඉදිරිපත් කරන්නේ මෙහෙමයි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේක විස්තර කරනවා. යම්සේ ඇතුන් ඉන්න කලයක් පිළිබඳ වනයක් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කෙනෙකුට දකින්න ලැබෙනවා දිග පළල ඇත්පදයක් ඇත්තඩියක්. එපමණකින් ඒ ඥානවන්ත නාගවණිකිය අපි ඒ වචනේ යොදමු නාගවණිකිය නිශ්චය කරන්නේ නෑ මේ විශාල ඇතෙකුගේ අඩියද කියලා. මොකද ඒකට හේතුව ඉන්නවා වාමනිකා කියලා ඇතිනියනුත් ඒ වගේ ලොකු අඩිපාරවල් තියෙන. සමහර විට ඒ ඇතිනියත් වෙන්න පුළුවන් කියලා. එතනින් ආපහු හැරිලා යන්නෙත් නෑ. තව ඉස්සරහට යනවා. තව ඉස්සරහට යනවා. ඒ අඩිය අර වගේ මේ එකපාරටම නිගමනය කරන්නේ. එහෙම යනකොට ඔන්න තව සලකුණු දකින්න ලැබෙනවා. ඒ තව තැනක තව කෑමකට යනකොට දකින්න ලැබෙනවා. අර ඇත් අඩි දිග පළල පමණක් නෙවෙයි උස් තැන් වල තියලා තියෙනවා. උස් තැනක. එිනුත් ඉතින් උස ඇතෙක් කියලා හැංගීම ගන්නන්න පුළුවන්. ඒක දැක්කත් ඒතර දක්ෂයා කල් තීරණයකට බහින්නේ මහා ඇතෙක් කුගේ අඩිය කියලා. මොකද ඒ ඇතිනේ නොත් ඉන්න ඔය වගේ උඩින් අත්පද තියන්න පුළුවන්. ඒක වෙන්නත් පුළුවන්. කියලා ඒත් අර තීරණයක් නොකර ඔන්න තව ඈතට යනවා. තවත් ඒ ඇත් අඩිය ඔස්සේ යනකොට ඔන්න ඊළඟට දකින්න ලැබෙනවා අර වගේම දිගු පළල ඇස් පාසටහන්, ඒ වගේම උස් තැන් වල තියාපු පාසටහන් එපමණක් නොවේ දල පාරවල්. උස් තැන් වල දල පාරවල් ඇනිච්ච එක. එපමණකිනුත් තීරණය කරන්න මේ ඇතිකුගේ දල පාරවල් කියලා. මේ ඇතික් තමයි කියලා. මොකද ඇතින් එනුත් ඉන්න ඔය වගේ කට්ටිය. ඒවයිත් නම් දීලා තියෙන බුදුරජාන් වහන්සේ. ඒ ඇතින් බුදුරජාන් වහන්සේට ඒ හැම එකක්ම කොයිතරම් දැනුමක් තිබුණාද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ ඇතිනියන්ගේ නම් හිතන් දක්වලා තියෙනවා ඇතිනි වර්ගවල. අර වාම්නිකා කිව්වා වගේ. එහෙම ඇතිනියන් වර්ගයකුත් ඉන්න නිසා අන්න නියම නාගවණිකයා අර එකපාරට තීරණය කරන්න. තව ඈතට යනවා. යනකොට අන්තිමේදී දකින්න ලැබෙනවා උස අතු කඩා දාලා තියෙන හුඟක් උඩින් ඊළඟට අත වශයෙන්ම දකින්න ලැබෙනවා අර ඇතා තැනි තලාවක ගහක් යට ඉඳගෙන ඉන්නවා අර කියාපු බලාපොරොත්තු වෙන විශාල ඇතා සියසින් දුටු අවස්ථාවේ තමයි ඒ නාගවණිකයා නිශ්චයට පැමිණෙන්නේ මේ තමයි ඒ මම බලාපොරොත්තු වෙන ලොකු ඇත. අන්න ඒ උපමාව අනුව ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හේතු කරන්නේ මෙහෙමයි. තථාගත කෙනෙක් ලෝකේ උපන්නාම යම් කෙනෙකුට ඒ තථාගතයන් වහන්සේ ගේ ධර්මය අහන්න ලැබිලා ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ ප්‍රතිපත්ති පූර්ණය කරන ශීලාදී ගුණ ධර්ම වල ඉඳලා ප්‍රථම ධානය ලබා ගන්න අවස්ථාව ගැන එන්න සඳහන් වෙනවා. ප්‍රථම ධානය එතන බුදුරජාණන් වහන්සේ දක්වන තථාගත පදං තථාගත නිසේවිතං තථාගත රංජිතං තථාගතයන් වහන්සේ ලැබූ පාසටහන ප්‍රථම ධානය. තථාගතයන් වහන්සේ ගිය බවට සැලකුණා. තථාගතයන් වහන්සේගේ දලපාර ඇනුතන. ඒත් නික්කයට පැමිණෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධය බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධය ධර්මයේ ස්වාක්ඛාතය සංඝයාසුපටිපන්නය කියලා එපමණකින් නිගමනයට පැමිණෙන්නේ ප්‍රථම ධානය ලැබුවා. තව ඈතට යනවා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ওই විදිහට ධානය ගැන සඳහන් කරනවා. ඒ එකක් එකක්වත් තථාගතයන්ගේ පාසටහන් තමයි. තථාගත පාසටහන් තමයි. ඒ වුණත් එපමණකින් තීරණය කරන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධය කියලා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා. ඔන්න අන්තිමට සඳහන් වෙනවා ඒ වගේම මේ ඒ ධ්‍යාන පාදක කරගෙන ඊළඟට ඒ විදර්ශනා දැන් මේ පිණුතුන අහලා තියෙනවනේ ඒ ත්‍රිවිද්‍යාව කියලා කියන పూర్ව න්‍යාසානුස්මත ඥානෙ ඊළඟට චතුපපාද ඥානෙ අවසාන ඥාසවක්ඛේ ඥානෙ තියෙන ඔන්න ඔය ඒ මුල් දෙක ලබා ගත්තත් పూర్ව න්‍යාසානුස්මත ඥානෙ ලබා ගත්තත් ඒත් තීරණය කරන්නේ මේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් කියලා. තථාගතයන් වහන්සේ ලැබූ අඩියක් තමයි, පාසටහනක් තමයි. නමුත් එපමණකින් තියෙන්නේ කියලා නෑ. චුතුපඥානය ලබාගෙනත් නෑ. අවසානයේ කාමාසෝ භවාසෝ අවිජ්ජාසෝ වේවයින් සිත මුදාගෙන අරහත්ත්වයටපත් වුණු අවස්ථාවේ තමයි හරියාකාරම ප්‍රත්‍යක්ෂ වුණු අවස්ථාවේ අන්න තථාගතයන් වහන්සේගේ අර පාසටහන් තුලින් ගිය ගමන සාර්ථක වුණා වෙලා සියසින් දැක්කා වගේ ඒ වෙලාවේ තමයි අර නියම විදිහටම ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය කියලා කියන්නේ කරන්නේ. අන්න එතකොට මේ කථාන්තරය තුලින් අපට එවැනි සූත්‍ර දේශනාවක් මේ ලංකා වාසීන්ට ඉදිරිපත් කිරීම පිළිබඳව හිතලා බලනකොට අපට දැන් ඔయిత වැඩිය වෙන සූත්‍ර ඉදිරිපත් කරන්න තිබුණා. එකපාරටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිබලයෙන් හරි වෙන ක්‍රමයකින් හරි ශ්‍රද්ධාව ඇති කරන විදිහේ ක්‍රියාමාර්ග ගන්න තිබුණා. ඒ වෙනුවට සූල හත්තිපදෝම සූත්‍රය දේශනා කළේ අන්න අර ප්‍රඥාමන්තයට බුද්ධිමත් පුද්ගලයාට විමසලා විමසලා බලන්න ඉඩ තිබුණා. අනිත් කොට මේ ධර්මයේ තිබෙන මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා ගුණයක් මිහිඳු මහරහතන් වහන්සේ ඒක අනුව අපි කලින් කිව්වා වගේ සාමකාමී සහනශීලී ප්‍රතිපත්තියක් අනුව ධර්මයේ මේ රටට ඉදිරිපත් කළ බව චූලහත්ති පදම සූත්‍රයෙන් පවා අපට හෙළි වෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන මේ ශාසනය අනාගතය ගැන හිතනකොට නානාවිද බලවේග ලෝකේ ක්‍රියාත්මක වෙන ආගම් සම්බන්ධයෙන් ඒවා අතර කැපී පෙනෙන්නේ අර කියාපු සාමකාමී සානශීලී ප්‍රතිපත්තීන් බව අපි කලින්ම ප්‍රකාශ කළා ඉතිහාසඥයන් මේකට ප්‍රශංසා කරන්නේ අවබෝධය තුලින් ඒ වගේම ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා ශ්‍රද්ධාව කියන එක මෝඩ ශ්‍රද්ධාවක් වෙන්නත් ඉඩ තිබෙනවා. ශ්‍රද්ධාව රුචිය අනුස්සව ආකාර පරිවිතක්ක දිඨි නිඥානක්කාන්ති කියලා ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒවා දෙපැත්තකට වැටෙන්න ඉඩ තියෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ ශ්‍රද්ධාව කියන කවුරුත් දන්නවා. ෘචි ෘචිය කියන්නේ යම් කිසි එකකට කැමැත්ත. ආකාර පරිවිතක්ක කියලා කියන්නේ යමක බාහිර ස්වરૂපය හිතලා යම් නිගමනයකට පැමිණීම, ඒ ගැන හිතීම. අනුස්සව. අනුස්සව කියලා කියන්නේ වෙන කෙනෙකුගෙන් අහන්න ලැබීම. අන්න අහවලා මේ වගේ කෙනෙක් කියලා. සද්ධා රුචි අනුස්සව. ඊළඟට ආකාර පරිවිතක කියලා කියන්නේ අන්න අර බාහිර ස්වરૂපය ගැන හිතලා ඒ නිගමනයකට පැමිණීම. දිඨි නිඥානක්ඛන්ති කියලා කියන්නේ දෘෂ්ටියක් ඒක තර්කානුකූලයි කියලා ඒක හරි කියලා පිළිගැනීම. ඒ කියන කාරණා පහ දෙයාකාරයකට විපාක දෙන්න පුළුවන් බව ප්‍රකාශ කරනවා. යමෙකුට ශ්‍රද්ධාව තියෙන්න පුළුවන් නමුත් කාරණේ බොරු වෙන්න පුළුවන්. යමෙකුට ශ්‍රද්ධාව නැති වෙන්න පුළුවන් නමුත් කාරණේ ඇත්තයි. යමෙකුට රුචියක් ඇති වෙන්න පුළුවන් යම් කිසි දෙයකට කැමැත්ත කියන එක පෞද්ගලික දෙයක්. කැමැත්තක් ඇති වෙනවා. එපමණකින් ඒක සත්‍ය වෙන්නේ නැහැ. ඒක කැමැත්ත ඇති වුණාට මොකද ඒක බොරු වෙන්නත් ඉඩ තියෙනවා. Taman කැමැති නැති දේ සත්‍ය වෙන්න ඉඩ තියෙනවා. අනුස්තව කියලා කියන්නේ කෙනෙකුගෙන් අහන්න ලැබෙන දේ. දැන් මෙතන අර පිලෝතික පරිබ්‍රාජක කිව්වා වගේ යම් කිසි කතන්දරයක් අහන්න ලැබෙනවා යම් කෙනෙක් පිළිබඳව. ශාස්ත්‍රයේ පිළිබඳව. එහෙම නැත්නම් පොතේ පතේ තියෙන ඒවා තුලින් ඒවා අහුව පමණකින් ඒකත් එපමණකින් ඒක සත්‍ය වෙන්නේ නැහැ. ඒකත් දෙපැත්තකට යන්න පුළුවන්. ආකාර පරිවිතක් බාහිර ස්වરૂපය ගැන හිතලා නිගමනයට පැමිණෙන්නේ සුදුසු නැහැ. මොකද ඒකත් සමහර විට දෙපැත්තකටම යන්න පුළුවන්. හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. අර දෘෂ්ටි මාත්‍රයෙන් තර්කානුකූලව ඉදිරිපත් කළ පමණින් පමණිකුලොත් ඒක වෙන්නේ. ඔන්න ඒ ඒ විදිහේ දෙයක් දෙපැත්තකට දෙපැත්තක් තිබෙන බල බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ නුවණින් විමසන්නේ කියන එක විමසීමට ඉඩ තියලා. ඉතින් ඒකම තමයි නියම ශ්‍රද්ධාව දක්වන්නේ. ආකාරවතී ශ්‍රද්ධා දස්සන මූලික. ආකාරවතී ශ්‍රද්ධා කියලා කියන්නේ අන්න අර කාරණා කාරණාණු හොඳට විමසලා බලලා ඇති කරගන්න ශ්‍රද්ධාව. ඒක දර්ශනීය මුල් කරගෙන. ඒක නිසාම තමයි කියන්නේ අර සෝවාන් පුද්ගලයා පිළිබඳව අචිර ශ්‍රද්ධාවක් ඇති වෙනවා කියලා. ඊළඟට ඒ වෙනුවට ඔය දැන් බ්‍රාහ්මණීන් ගැන සඳහන් වෙන්නේ හරියට අන්ධයින් පෙලක් අන්ධයින් පෙලක් එකිනෙකාගේ අත් අල්ලගෙන යනවා වගේ මුල් එක්කෙනා දකින්නේ මුලින් යන කෙනා දකින්නෙත් නැහැ දෙවෙනි කෙනා දකින්නෙත් නැහැ නමුත් යනවා අත් වැල අල්ලගෙන ඒ වගේ දෙයක් නෙමෙයි මේ ධර්මය එතකොට ඒක තුලින් අපි කල්පනා කරන්න ඕන අපි මේ ධර්මයේ අන්න බුදුරජාණන් වහන්සේ කියපු අර ප්‍රත්‍යක්ෂය ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම තුලිනුයි අපි බුදුරජාණන් වහන්සේ අඳුන ගන්න ඕනේ පොතපතේ කොටිකුත් තිබුණත් වෙන කෙනෙක් කිව්වත් ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති කරගන්න එක නෙමෙයි. යම් ප්‍රමාණයක ශ්‍රද්ධාවක් කියනවා. නමුත් එපමණකින් සම්පූර්ණ නිශ්චයට පැමිණෙන්නේ නැහැ. නිශ්චයට පැමිණෙන්නේත් නැහැ. ගමන අතහරින්නෙත් නැහැ. ඉදිරියට යන්න ඕන. ඉදිරියට යන්න ඕන. අර නාගවණි කියා වගේ. අත් පාසටහන් දුටුවා. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඉදිරියට යන්න ඕන. අන්න ප්‍රතිපත්ති මාර්ගයට බහින්න ඕන. ප්‍රතිපත්ති මාර්ගයට බහිනකොට අන්න අර ඒ සූත්‍රයේ කියාපු ආකාරයට බුදුරජාණන් වහන්සේ දක්වනවා පියවරක් පියවරක් පාසා Tamanට ඒ සත්‍ය පිළිබඳ කාරණේ තහවුරු වෙනවා. ඒකට මේ අපි ආයෙත් ඉන්නේ ධර්මයේ ಗುಣ යන මේ පින්නතුන් කොටිකුත් අහලා තිබෙනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කවුරුත් මේ එදිනදා කියන පාඨයක් අපි කලිනුත් ඒවා විස්තර කරලා දීලා කියනවා ස්වාක්ඛාත කියලා කියන්නේ හොඳින් ප්‍රකාශ කළේ. අර නරක විදියට ප්‍රකාශ කරපු ධර්මය තමයි අර විදියට නොයෙකුත් අනියම් ප්‍රියා මාර්ග වලින් පතුරන්න, යාප්ත කරන්න උත්සාහ කරන්නේ. ස්වාක්ඛාත. බුදුජාණන් වහන්සේ හොඳින් දේශනා කරකේදී අන්න විමසන්න අවසර දීලා තියෙනවා. මධ්‍යස්ථ විමසන්න. නුවණින් විමසලා බලන්න ඊළඟට ඒක ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කිරීම තුලින් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ දැන් කරන්න පස්සේ බලා ගන්න පුළුවන් ඊළඟ ආත්ම භාවයේදී ඒක බලා ගන්න පුළුවන් කියලා කියන ධර්මයක් නෙවෙයි. සම්දිට්ඨික. මෙලොවම අස්පනා පිට. ditu demihi. දැන් ධර්මවන ගැන කියනකොට ditteva ධම්මේ කියන එක නිතර සඳහන් වෙනවා. අනිත් ආගම් වල අවසාන පරම නිෂ්ඨාව පිළිබඳව එහෙම සඳහන් වෙන්නේ නැහැ. සමහර ඒවා මරණින් මතු. ඒක දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. දැන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේකේ අවසාන නිවන. මේ බලාපොරොත්තු වෙන නිවන ditteva ධම්මේ. දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා කියලා උපසම්පජ්ජ පවේදේශී ආදී වශයෙන් සඳහන් වෙනවා. ditu දැමීම. තමන්ගේ අභිඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරන. අන්න එතකොට ඒක අර සම්දිත්තික අකාලික අකාලික කියලා කියන්නේ ඒ ධර්මයේ යම් ප්‍රමාණයකට තමන් අත්හදා බලනවා නම් ඒ ප්‍රමාණයට ප්‍රත්‍යක්ෂ වෙනවා. යකාලික පදේ පවා ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අන්‍යාගමික බ්‍රාහ්මණයින්ට පවා තේරුම් කරලා දුන්නේ බ්‍රාහ්මණය දැන් ඔය ලෝභය සිතේ ඇති වෙනකොට, ද්වේෂය සිතේ ඇති වෙනකොට, මෝහය සිතේ ඇති වෙනකොට සිත වික්ෂිප්ත වෙලා ඒක නිසා දුක් ස්වභාවය ඇති වෙන බව දන්නව නේද? ඔව් කියලා කියනවා. හොඳයි යම් ප්‍රමාණයකට ලෝභය නැත්නම්, ද්වේෂය නැත්නම්, මෝහය නැත්නම් ඒකත් Tamanට ප්‍රත්‍යක්ෂ නේද? එතෙන්දී ලැබෙන සැනසීම. එසේය කියලා කියනවා. අන්න ඒ වගේ තමයි එතකොට අකාලික කියන එක යඟුරු අර්ථයෙන් ගත්තොත් අර මාර්ගඵල අවබෝධයේදී ඒක ආනන්තරික සමාධිය ආදී වශයෙන් අපි දක්වන විදිහට සමාධියට අනුතුරුම ඵලය වැටෙනවා කියලා එහෙම ගන්න. නමුත් අකාලික කියන එක අන්න තම තමන්ගේ సంతානේ එදිනදා අත්දකින්න පුළුවන්. මොකක් හරි පිළිබඳව දැඩි ලෝභයක් තියෙනවා. එක්ක රාගයක් තියෙනවා යම් කිසි කෙනෙකු පිළිබඳව. එක්ක ද්වේෂයක් තියෙනවා. යම් කිසි මෝහ තත්වයක් තිබෙනවා. උත්සාහ කරලා ඒ ධර්මානුකූල ක්‍රමයට අනුව භාවනා ක්‍රම වලින් ඒවා ජයගත්තු අවස්ථාවේ අන්න Tamanම දන්නවා. ඉස්සෙල්ලා මේක තියෙද්දි මෙහෙමයි දැන් මෙහෙමයි. අන්න ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට එතන එතනම. ඒකයි අකාලික කියලා කියන්නේ. කල් නොයවාම. කල් නොයවා විපාක දෙන එක එතන දක්වන්න පුළුවන්. අකාලික. ඒහි පස්සික. අන්න ඒහි පස්සික කියන එකට හරියටම ගැලපෙන මේ හත්තිපද උපමාව. ඒව බලව. මේ අත්පා අතාගේ අදිසටහන අභියෝගයක් කළ අර නාගවණිකයාට. ඇතෑරියේ නෑ එපමණකින්. මේ බලාපොරොත්තු වෙන ලොකු ඇතයි කියලා. නමුත් ඔන්නේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය එතන තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළෙත් නැහැ. සම්පූර්ණයෙන්ම පිළිගත්තෙත් නැහැ. තව ඈතට ගියා. එහි පස්තික මේ ධර්මයේ ස්වභාවය එකයි. ඒව බල ඒව බලව කියනකොට ඒක තුලින් අපිට ඉබේටම අර ප්‍රතිපත්තියට වැටෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇත්ත වශයෙන්ම සම්මා සම්බුද්ධද ධර්මයේ ස්වාක්ඛාතද සංඝයා සුපටිපන්නද කියන කාරණා එතකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීමට නම් අන්න අර ඒ විපස්සික. ඒව බල ඒ න්‍යාය. ඊළඟට ඕපනායික කියලා කියන්නේ. පියවරෙන් පියවරට ඇදගෙන යනවා. තව කවුරුවත් තල්ලු කරන්න ඕනේ නැහැ. තල්ලුවක් දෙන්න ඕනේ නැහැ. ධර්මය තුලම තිබෙනවා. ඕපනායික උපනායති. ධර්මය ඇවිල්ලා කැඳවගෙන යනවා. ඒ ටික අපි බොහෝ අවස්ථාවල මතක් කළා. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඒක පෙන්눔 කරන ආකාරය ධර්මයේ ඉතාමත්ම ලස්සනට පෙන්눔 කරනවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය සම්මා සංකප්පෝ පහෝ සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති. සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති. සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති. සම්මා වායාමස්ස සම්මා සති පහෝති. සම්මා සති සම්මා සමාධි පහෝති කියලා දක්වනවා. සම්‍යක් දෘෂ්ටි ඇති කෙනාට සම්‍යක් දෘෂ්ටියේ ප්‍රතිඵලයක් ඇටියට ඒක වැඩෙන අවස්ථාවේදී සම්‍යක් සංකල්ප කියලා කියන හොඳ සංකල්පනා ඇති වෙනවා. හොඳ සංකල්පනා දියුණු කරගෙන යනකොට හොඳ වචන පිට වෙනවා. හොඳ වචන පිට වෙනකොට ඒ වචනයට අනුකූලව චර්යාව හැසිරෙන චර්යාව සකස් වෙනකොට හොඳ කර්මාන්ත සම්මා කම්මන්ත. ඉඳලා පොයේ දවසක විතරක් නෙවෙයි මේ සම්මා කම්මන්තය දිනපතා ගණන් ගන්නකොට ඒක සම්මා ආජීවය බවට පත් වෙනවා. ජීවිකාවත් එක්ක එකට සම්බන්ධ වෙනවා. ඒක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සම්‍යක් ආජීවය සකස් කරගන්න යනකොට දන්නේම නැතුව සතර ආකාර වීරිය වැඩෙනවා. සතර ආකාර වීරිය ගැන මේ පිනතුන් දන්නවනේ. නූපන් අකුසල් නූපද වීමත්, උපන් අකුසල් නිරපීවීමත්, නිරපීමත්, නූපන් කුසල් ඉපද වීමත්, උපන් කුසල් තහවුරු කර ගැනීමත් කියන මෙන්න මේ සතර ආකාර වීරියට බේම වැටෙනවා. මේ සතර ආකාර වීරිය කියන සැලකිලිමත් වීම තුලින් සතියක් වැඩෙන සම්මා සතිය. මේ සම්මා සතිය දීර්ඝ කාලයක් පවතින හැටියට සහවුරු වුණාම කමඨහනක් තුලින් අන්න සම්මා සමාධිය. ඔන්න ඒක තුලක් තියෙනවා අර කියාපු ඕපනායික ගුණය. එකකින් එකකට තල්ලු වෙලා යනවා. ඒක ධර්මයේම තිබෙන දෙයක්. ඒ විදිහට ඔය තවදුරටත් ඔය මේ පින්නතුන්ටම හිතලා මතලා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට පිරිනිවන් පානකොට දීවදාල උපකරණ මල්ල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන එක ඒක තුල තියෙන තර එකකට එකක් පුදුම විදිහට සම්බන්ධ එකකින් එකක් සතර සතිපට්ඨානෙ වඩනකොට සතර සම්මප්පදානය වැඩෙනවා. සතර සම්මප්පදානය වැඩිීමේදී සතර ඉද්ධිපාද අඳුන ගන්න පුළුවන් වෙනවා. සතර ඉද්ධිපාද වඩනකොට ඒ තුලින් Taman මෙදික් අඳුනගත්තේ නැති Tamanට මෙතෙක් නොතිබුණු ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ආධ්‍යාත්මික ඉන්ද්‍රිය ධර්ම පහක් ඇති වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම ඇති වුණාට පස්සේ ඒවා ඒ ඉන්ද්‍රිය ඒ බල පුළුවන් කාරම් පාවිච්චි කිරීම තමයි බල ධර්ම හැටියට දක්වන්නේ. ඒ ටික කරගෙන යනකොට ඔන්න සම්බෝධියංග හැටියට සම්බොජ්ජංගනමින් හඳුන්වන ඒ ධර්ම පෙළ ගැස්වෙනවා. සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා. ඒ ටික හරියාකාර සකසුණු අවස්ථාවේ තමයි අන්න ආරෂ්ඨාංගික මාර්ගේ හරියාකාර පෙළ ගැස්විලා එන්නේ. එකකට එකක් සම්බන්ධ වෙලා එන්නේ. එතකොට ඒවා සතර සතිපට්ඨානින් ආරම්භ වෙන ඒ ප්‍රතිපදාව සත්‍තිස් බෝධිපාක්ෂයේ ධර්ම ගැන කියනවනම් අවසාන වෙන්නේ ලෝකෝත්තර මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන ඒ ලෝකෝත්තර මාර්ගයෙන් ඒක අනුතුරුවම තමයි ඒ ලෝකෝත්තර මාර්ගය අනුතුරුවම අන්න අර කියාපු මාර්ගඵල ඇති වෙන බව කියනවා. එතකොට අන්න ඒක තමයි ඒ ටික තමයි පින්නතුණි අර ඕපනායක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. නුවණැත්තන් විසින් විඤ්ඤූහි කියන්නේ නුවණැත්තන් විසින් පච්චත්තං වේදිතබ්බෝ. තම තමන් විසින්ම තම තමන් විසින්ම දැනගත යුතුයි. තම තම නැනපමණින් දැනගත යුතුයි. මම සදහම් නම් තම නැන පමණින් දැනගත යුතු ධර්මයක් තමයි මේක තියෙන්නේ. එතකොට ඒ අනුව කල්පනා කරලා බලනකොට අද වගේ දවසක මේ පින්නතුන්ට නුවණින් කල්පනා කරලා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා අපි මේ බාහිරව නොකුත් ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් අන්තිමට පුස්සබින්දා වගේ ඇතුළතින් ඒක යමක් ඉතුරු වෙන්නේ නැහැ. කූඩයක් අතින්නත යවන්න වගේ අපි මේ පර්යාප්ති ශාසනය යවනවා. අනිත් දේවලුත් එහෙම තමයි. නමුත් අන්න යමෙක් උත්සාහවන්තව තමන්ගේ ජීවිතයට ලං කරගත්තොත් තමනුත් ඒක ප්‍රත්‍යක්ෂ කර ගන්නවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ බව ධර්මයේ සෝආක්ඛාත බව සංඝයා සුපටිපන්න බව ඒ වගේම ඒ පිරිසිදු ශ්‍රද්ධාව තුළින් අනිත් අයට මේ ශාසනය අනුගමනය කරන්න මේ ප්‍රතිපත්ති මාලාවට බහින්න ධෛර්යයක් ලබා දෙනවා අන්නේ විදිහට කල්පනා කරලා අද මේ වටිනා දවසේ අපි මේ ධර්ම කතා රාශියක් කිව්වේ මේ කතා අහන්න කැමති නිසා නෙවෙයි මේ වයින් ගත යුතු යමක් තිබෙනවා ඒවා කෙටි කරලා කිව්වෙත් ඒකයි নানা ප්‍රකාර දේවල් අනවශ්‍ය දේ තුල මේ වටිනා කාලය ගෙවා දමන යුගයක් කල්පනා කරන්න ඕන අප්‍රමාද පදේ ගැන හිත ප්‍රමාද වැඩි ඒක නිසා මේ ධර්මයේ කියපු ආකාරයට අපි උත්සාහවන්ත වන්න අර බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් ඉදිරිපත් කළ අභියෝගය ස්වාඛාත සම්දිට්ඨික අකාලික ඊපස්සේ කෝපනයි පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියන ධර්ම ඒ වටිනා ගුණ 6 නිතර සිහිපත් කරලා ධම්මානුස්සතිය කියලා කියන්නේ ඒකයි ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න අද අදිෂ්ඨාන කරගන්න ඕනේ එතකොට මෙතෙක් මේ වෙලා මේ පින්නතුන් අද වටිනා දවසේ ප්‍රතිපත්ති පූජා වශයෙන් ඒ ශාසනය ආරක්ෂා කිරීමට උපකාර වෙන ප්‍රතිපත්තියට බැස්සා තමන්ගේ ගිහි ගෙවල් වල තිබෙන එදිනදා ජීවිතයේ කම්කටොළු කොහොම වුණත් මේ මේ දුර්ලභ අවස්ථාවේ බුද්ධ බුද්ධ ශාසනයක් හමු වුණ අවස්ථාවේ බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ලැබුණ අවස්ථාවේ සසරින් එතර වීමේ කාර්ය අපි ඒකට හිත යොමු කරන්නේ නැත්නම් ඒ වෙලාව ගිහිලි ගියොත් කොයි විදිහේ දෙයක් වෙනවද කියලා මේ පින්දුට හිතා ගන්න පුළුවන්. ඒකට අද දින මේ ශීලාදී ගුණ ධර්ම රකිමින් ඊට කඩ ඇති පරිදි භාවනාවට හිත යොමු කරලා අද මේ ධර්ම දේශනාවකුත් ශ්‍රවණය කරන්නට ලැබුණා. මේ තුලින් තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනා අදිෂ්ඨාන ඇති කරගෙන තමන් ශාසනයෙන් ආරක්ෂා වෙන අතර ශාසනයත් ආරක්ෂා කරගන්නට දැඩිව අදිෂ්ඨාන කරගන්න හැටි අපි මේ මතක් කරනවා. එතකොට මේ මෙතෙක් මේ ධර්ම ශ්‍රවණයෙන් ලබාගත්තු මේ මේ තමන්ගේ සීලය, සමාධිය, ප්‍රඥාව ආදාළ කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන හැකි තාක් ඉක්මනින් මේ සම්බුද්ධ ශාසනය පරිහානියටපත් වෙන්න කලින් ඒ ප්‍රතිපත්ති තුලින් සතර දුක් කෙලවර කරලා උතුම් අමා මහ නිවන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රදීදීන් ලබා ගැනීම ධර්ම දේශනාවක් උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරන එතෙම අවීචයේ සිට අපිනිට ආදක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙවැනි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වෙන්න කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා. ආකින් මේ ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අම් සංපදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආපාතට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආපාතට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභය සෝකප්පත්තාදි නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ අත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා සෝකප්පත්තාචනි සෝකා හොන්තු සබ්බේ විපායිනෝ දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා සෝකප්පත්තාචනි සෝකා හොන්තු සබ්බේ විපායිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ සතං සමාගමෝ හෝතු යාවිබ්බාන පත්තියා සබ්බීතියෝ යවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ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 ඔබ සැමට තෙරුවන් සරණයි.